ඊළඟට අරුණ මහත්මයා තව මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියෙද? එහෙමයි ස්වාමීන් වහන්ස මේ ස්වාමීන් වහන්සේ අද විස්තර කරපු දෙයට අපූර්වට සම්බන්ධ වෙනවා කියලා හිතුණ චූල වේදල්ල සූත්‍රයේදී අර විසාක උපාසක තුමාහන ප්‍රශ්නය ආර්යාවෙනි සැප වේදනාව කුමක් සැප කොට ඇත්තේද කුමක් දුක් කොට ඇත්තේද දුක් වේදනාව කුමක් දුක් කොට ඇත්තේද කුමක් සැප කොට ඇත්තේද ඊළඟට ඊතුරු කොටස උපේක්ෂා වේදනාව කුමක් දුක් කොට ඇත්තේද කුමක් සැප කොට ඇත්තේද ඒතකොට ඒකට දෙන උත්තරය තමයි රහතන් වහන්සේ ධම්මදින්න රහතන් වහන්සේ දෙන උත්තරය තමයි උපේක්ෂා වේදනාව දැනීම සැපය නොදැනීම දුකය කියන එක ඒතර දැන් ස්වාමීන් වහන්සේ අපිට මෙච්චර වෙලාවක් කියපු වගේ මූලික ගුණුව එතන තියෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඔක්කොම ගොනු කරලා වගේ හරි. ඔව් ඒ කියන්නේ උපේක්ෂා වේදනාව දැනෙනවා නම් එතන මධ්‍යස්ථ ගතිය දැනෙන උපේක්ෂා වේදනාව නොදැනනවා කියලා කියන්නේ එක්ක සුඛ වේදනාව හරි දුක් වේදනාව හරි එතන තියෙනවා කියන එක. ඉතින් එතකොට එතන තමයි ගැටලුව නිර්මාණය වෙන්නේ. ඉතින් උපේක්ෂා වේදනාවෙන් දකින්න පුළුවන් නම් උපේක්ෂා බව Tamanට දැනෙනවා නම් එතන ඒ මධ්‍යස්ත ගතිය. ඒ වගේම ඒක සුවයක්. එහෙම නැත්නම් ඒ ඔය කියන සුවය අත්විඳිනවා. එහෙම නැත්නම් ඒක දුකක් තමයි කියන්නේ. එතන තියෙන්නේ. ඉතින් ඇත්තටම උපේක්ෂාව සුවදායක වෙන්නේ මේ කියන සමාධි ගුණයෙන් හෝ ප්‍රඥා ගුණයෙන් ඒ වැඩ නිසා ඒ නිසා තමයි අපි මුලින්ම කිව්වේ උපේක්ඛාව හේවත් අත්‍රමජ්ජතතාව සෝභන චෛතසිකයක් හැටියටයි දක්වන්නේ සෝභන චෛතසිකයක් කියන්නේ කුසලයේ යෙදෙන චෛතසිකයක් ඒක අකුසලයේ යෙදෙන එකක් නෙමෙයි නමුත් අර අපි මුලින්ම කිව්වේ මෝහ මූලික උපේක්ෂාවක් කියන වචනේ අපි ඒකට පාවිච්චි කළේ ඒක ඇත්තටම උපේක්ෂා ගුණයක් නෙමෙයි නමුත් උපේක්ෂාව වගේ තියෙන එක්තරා මධ්‍යස්ත ගතියක් අර අරමුණු කෙරෙහි නොයැලෙන නොගැටෙන ගතියක් වගේ පෙනෙන එක්තරා වංචක ධර්මයක් මෝහ මූලිකව අපේ මනසේ ගොඩ නැගෙනවා. ඉතින් ඒක විශේෂයෙන් අපි සිහිපත් කළේ ඒවා හඳුනාගත්තේ නැත්නම් අපි ගොඩාක් වෙලාවට රැවටෙනවා. ඒ අපි තුල වැඩෙන උපේක්ෂාවයි කියලා. ඉතින් ඒ බඳු තත්ත්වයන්ගෙන් සිත මුදවාගෙන මේ කියන කුසල මූලික උපේක්ෂාව සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් වැඩි යුත්තක් කියන බව තේරුම් අරගෙන වඩන්න ඕන. එහෙම වැඩුවොත් ඒ උපේක්ෂාව සැබවින්ම සුවයක් යහපත පිණිස පවතින කාරණයක්. එහෙමයි සාදු. සමුද්‍රස්තහත් දීතිරුවන් සරණයි.